අවසරයි මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ තුන්වෙනි වතාවටත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා අපි ආරාධනා කරමු කාන්තිට ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිය. අවසරයි ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්සේ. ආනාපානයේ අනුව නාසිකාග්‍රයේ සිත පිහිටුවෙමි. සිත එකඟ වේගන එන විට නළලේ ඇසට ඉහළින් ඊතා තද ගතියක් දැනුනි. එය ඊතා සීතල ගතියකි. වේදනාවක් නොවේ. ඊතා බරකි. ඒ ගැන සිත යොමු කළෙමි. බරගතිය ටික වේලාවකින් නැති වී ගියේය. නැවතත් ආනාපානයට සිත යොමු කළෙමි. මෙලෙස කිහිප අවස්ථාවක් සිදුවිය. එක් අවස්ථාවක ඊතා ඉහළ තැනක සිට පහළට වැටෙන ආකාරයකට දැනුනි. වේදනාවක් නොදැනුනි. යම් බියක් දැනුනි. සතිය බිඳුණු බව දැනගතිමි. නැවත ආනාපාණයට සිත යොමු කළෙමි. සිත වෙනතක විසිරීම බොහෝ විට සිදුවේ. සමහර අවස්ථාවලදී දෙකකුල් දෙකකුල් නැතයි සිතේ. ෂණයකින් ප්‍රකෘති තත්වයට පත්වේ. සක්මන් භාවනාවේදී පාද ඔසවනවා නැවත තැබීම නිරීක්ෂණය කළෙමි. පියවර 3-4ක් ගිය විට අවට ශබ්ද කෙරෙහි සිත විසිරී ගියේ බව දැනගතිමි. නැවතත් පළමු ලෙසම පාද එසවීම, ඉදිරියට යැවීම, පාද බිම තැබීම නිරීක්ෂණය කෙරුවෙමි. බොහෝ විට සිත වෙනතක යයි. උත්සාහ ගතිමි. සිත සක්මන් සතිමත් කිරීමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. භාවනා විදිහට යන්න ඕනලා තියෙනවා. නමුත් මේ සැකේ නිසා අනිශ්චිතතාවය නිසා බය නිසා Taman එක ඒකට අරියාදුකම් කරනවා නැත්නම් බය හිතෙනවා නමුත් ඉදිරිපත් කළ තියෙන නිසා බොහොම දක්ෂ වැඩ කටයුතු කළ තියෙන බව පේන තියෙනවා. ඉතින් ඒක සඳහා පොඩි උපමාවක් උපමාවකටත් වැඩිය උපදේශයක් දෙනවා නම් ඒ වගේ Tamanගේ නලල මැද සීතල වෙනවා රත් වෙනවා බර වෙනවා දැනෙනවා. ඒක පාටම කඩාන වැටෙනවා දැනෙනවා. ඒ වගේ ඒ විකාර වෙනකොට තමන් ඉඳගෙන ඉන්න බව දන්නවද කියන එක ආරස්තක යන්ත්‍රයක් කරගන්න. තමන් ඉන්නේ ඉරියවට හිත දාන්න. දාපු ගමන් ඔක්කොම නැති වෙන බවට මම සාතික වෙන්නම්. ඒ වෙලාවේදී එහෙම වෙන එක වෙනවා බය වෙනවා බය වෙන්න දෙයක් නැහැ. ඉතින් බයකදී කුමක සරණ යම්ද කොමක පිහිටපතම්ද ക്ഷേම භූමිය වෙන්න ඕනේ මොකද්ද? නිර්මල තැන මොකද්ද? නික්ලිෂී තැන මොකද්ද කියලා දන්නේ නැත්නම් බය දෙගුණ තුගුණ වෙනවා. බය වෙච්ච ගමන් ඉබේම හිත එනවා නම් තමන්ගේ මූල කර්මත්තාන්ට බය වැඩි වෙන්න වැඩි වෙන්න මූල කර්මත්තානේ සරණ යන ගතිය මූල කර්මත්තානේ අපි ආරක්ෂා කරන ගතිය නැත්තම් තමන් සතිය ආරක්ෂා කරන තාක්කල් සතිය තමන් ආරක්ෂා දෙනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි කියලා තමන්ගේම ඉරියව්ව සරණ යාම පුරුදු කරන්නයි මේ උත්සාහ කරන්නේ ඉතින් ඒක මයිටි සලමන් මේ විදිහටම නොකියවට කීපවතාවක් මතක කරගන්න බයක් චකිතයක් සැකයක් මොනම දෙයක් ආවත් තමයි ඉන්නේ ඉරියව්වට හිත දාන්න. දාපු ගමන්ම ඒක නිකන් මේ හයි ටෙන්ෂන් එකක් තිබුණ එකක් අර්ත් කරා වගේ ඒක පාරම ආතතිය බහලා යනවා. ඉතින් ඒ වගේ තමන්ව තමන් පිහිටපතන තමන්ගේ තම සතියම තමන් පිහිට කරන ක්‍රමයක් නෙවෙයි අපි මෙතෙක් කල ජීවිතේ හිතලා තියෙන්නේ. බය වෙච්චාම මේ සුරකට ගහ ගන්නවා, පිරිත් නූල් ගැට ගහ ගන්නවා, নানা ආකාර බාහිර දේවල්. ඒ හැම එකකින්ම තමන්ගේ ආත්ම ශක්තිය තුච්ච බවටපත් වෙනවා. නිහීන බවටපත් වෙන නිසා තමන් ඉන්නේ ඉරියව්වට හිත දාන්න. එතකොට ඕනේ කරදරයක්. සුලි සුලඟක්, ටොනාඩෝ එකක්, භූමිකම්පාවක් මොන දෙයක් ආවත් ඉන්න තැන බලන්න. එතකොට මෙන්න මෙහෙම දෙයක් අත්දැක ගන්න පුළුවන් වෙයි. හීනෙන් බය වුණත් තමන් තමන්ගේ ඉරියව්ව බලන ගතියක්. චකිතයක් ආපු ගමන් ඉරියව්ව බලන ගතියක් ආපු දවසේ නිවන කියන එක බොහොම ළඟයි. මේකට උනන්දුව දනවන්න මම කතාවක් කියන්නම්. ඔය දැනට හම්බ වෙලා තියෙනවා පැරණි තිබුණු ඇට්ලාන්ටික් පැරණි තිබුණු ශිෂ්ටාචාරයක නටබුන් වගේක් ඒකේ ඒ හිටපු ගෝත්‍ර ජනතාවගේ ඉතුරුක් තාම ආජන්ටිනාවේ මෙක්සිකෝවේ මායා ශිෂ්ටාචාරය කිට්ටුවක තියෙනවා අමුතුම ශිෂ්ටාචාරයක් ඒ ශිෂ්ටාචාරයේ මිනිස්සයෙන්ට නායකයෙක් තුරන්නේ අභිඥා බල තියෙන කෙනෙක් විතරයි එහෙම නැති කෙනෙකුට ඒ ගෝත්‍ර නායකත්වයේ දෙන්නේ නැහැ. ඉතින් මේ ළඟදී කාලොස් කැස්ට්‍රනීඩා ගිහිල්ලා ඒගොල්ලත් එක්ක ජීවත් වෙන අවුරුදු 60ක් විතර ජීවත් වෙලා ඒගොල්ලන්ගේ තියුණු ඔක්කොම හදාරලා පොත්පත් තොගයක්ම ලිව්වා. ඒ නිසා කාලොස් කැස්ට්‍රනීඩාත් බොහොම ගවේෂකෙක් වශයෙන් ජීවත් වෙන හැබැයි මනුස්සයෙක් ගෝත්‍රිකයන් එක්ක හිටියේ. එයා උත්සාහ කරලා තිබුණා ගෝත්‍රිකේ තෝරන්නේ කොහොමද කියලා බලන්න. ගෝත්‍රික නායකයෙක් එයා කියනවලු මොන හරි කරදරයක් වෙච්ච ගමන් අත් දෙක මෙහෙම තියලා අත්වල රේඛාවල් දිහා බලන එක තමයිලු ඒගොල්ලෝ පුරුදු කරලා තියෙන්නේ. බයක්, චකිතයක්, කම්මැලිකමක්, පාළු ගතියක්, තනිකමක් වෙච්ච ගමන් මෙහෙම අත් දෙක හරියට සම්මිතිකව තියලා මේ රේඛා දිගා දිහා බලනකොට යාට අර බය හිතේ විකෘති ගති නැති වෙලා මේ අත් දෙක සමමිතිකව තියලා මේ බැලීම gedera ගියා වාගේ. Tamanට කලබලයේදී මේක තමයි පිහිට පතන්නේ. මේ කොච්චර පුරුදු කරනවද කියනවනම් හීනෙන් බය වෙච්චාමත් හීනෙනුත් මෙහෙම කරලා බලනවා. ඒතර දන්නවා දැන් ඉන්නේ හීනෙක් කියලා. ඊට පස්සේ බය නැහැ. මේ හීනෙන් බය වෙලා අපි කොච්චර heart attack කරලා මැරිච්ච මිනිස්සු ඉන්නවා. හීනෙන් බය වුණත් මෙහෙම බලන්න. බුදුහාමුදුරු දීලා තියෙන අද්දක දිහා බලන්න බෑ ඉන්න කය දිහා බලපන් කියන. මොන කලදලයක් මොන අමලියක් මොන අසද්ද භාවයක් මොන සැකයක් ආවත් ඇද්දක වහගෙනම දැන් මම මේ කඩාන වැටෙනවා තේරෙනවා. මම දැන් ඇවිදිමින් නෙවෙයි ඉන්නේ. හිටගෙන නෙවෙයි ඉන්නේ, ඉඳගෙන නෙවෙයි මේ නිදාගෙන නෙවෙයි ඉඳගෙන ඉන්නවා කියලා දන්නවනම් ඕක නැති වෙනවා. සක්මන් කරනකොටත් එහෙම වෙන්නට පටන් ගන්නවා. නිදිමත එනවා. කකුල් දෙක විශ්වම බර ගති පේන්න පටන් අර ගන්නවා. භාවනාවේ හොඳ දියුණුවක්. නමුත් අපේ හිත තන්නේ ක්‍රම අරියාදුවට හිටලා තියෙන හැම භාවනා දියුණුවකදීම බයක් ඇති කරනවා. සැකයක් ඇති කරනවා. අමතුරුකමක් ඇති වෙනවා. අනිශ්චිත බවක් ඇති වෙන. ඒ තරම්ම ශරීරයට ආදරේ. ඒ තරම්ම ශරීරයේ තියෙන කෑදරකම. ඉතින් බුදුරජාණන් කියනවා මං ගැන විශ්වාසය තියලා බහැපම් වැඩේට බුදුන් විශ්වාස කරගනි. අපිට ඔයලාට බුදුන් මතක නැති වෙනවා. ධර්මයත් මතක නැති වෙනවා. සංඝයත් මතක නැති වෙනවා. ඒ නිසා පොඩි උපකරණ තියෙනවා. උඹේම කය සතිපට්ඨානේ කරගනි. සතිය පිහිටවන්න කමටහන කරගනි. කුණ්‍යක් කරගන්නේ. පහන් කණුවක් කරගන්න. කරගෙන කරගෙන යන්න එතකොට බය එන්න එන්න තමයි මේක තහවුරු වෙන්නේ. විශේෂයෙන් භාවනා කරනකොට මේව වෙනවයි කියලා කියන්නේ ඉස්සරහට යන්න හොඳටම ලැහැත්ති හිත. නමුත් Tamange තියෙන මේ මේ කෙලස් ගතියට භාවනාවට යන්න දෙන්නේ අරිය අදුකම් කර. ශද්ධාවම අධිකම තන්නේ කරම ශද්ධාවම අධිකම තියෙන. එතනදී බුදුන් අදහන්න යන්න එපා. Taman ඉන්න කය අදාගන්න. ඒක අදිෂ්ඨාන කරගෙන යන්න කලබලයක් වුණොත් මම මම මෙතන ඉන්නවා කියන කදිෂ්ඨාන කරගන්න කියලා. ඒකට සක්මණේ පරියන්කේ දෙකේම මේක ආරසක යන්ත්‍රයක් ආරසක මන්ත්‍රයක් වෙයි කියලා මම බලාපොරොත්තු ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ මම දැන් මෙතන යයි සිතා ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කරමි. විටක සිතුවිල්ලක් දිගේ ගොස් සිත නැවත ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කිරීමට එයි. ඊට විරුද්ධයක් ආවිත එය මැඩලන්නට උත්සුක වෙමි. නැවත ආනාපානය බලයි. සිතුවිල්ලක් දිගේ ගොස් හිත විරුද්ධව වැටෙන සිතුවිල්ලක් දිගේ ගොස් හිත විරුද්ධ විරුද්ධයට වැටෙන විට එයින් ගොඩ ඒමට කුමක් කළ යුතුද? මෙසේ ආස්වාස ප්‍රාස්වාස කයෙහි සිත පවත්වන විට ඒකාකාරී බවක් දැනේ. කරුණාකර උපදෙස් ලබා දෙන්න. තෙරුවන් සරණයි. කාරණා දෙකක් මතක තියාගන්න හිත වලට හිත යනවා කියන්නේ කිසිම වැරදි වැඩක් නෙවෙයි. ඒක ගැන දන්නේ නැත්නම් තමයි වැරද්ද. දැන් මගේ හිත තියෙන රාණබන් නමුත් තියෙන හිතවිල්ල බව දන්නවනම් හිතවිල්ල අරමුණු වෙලා. එච්චරයි මේ හිතවිල්ල වේවා, හිතවිල්ල නොවේවා, ආනපාන වේවා කියලා අනවශ්‍ය බයක් ඇති කරගන්න ඕනේ. මගේ මේ ඉන්න ඕන තැන මේකයි. එහෙනම් දැන් මං ඉන්නේ මෙතනයි. දන්නවනම් හරි. අන්තිමට තියෙන වාක්‍ය මොකද්ද ඔය? මෙසේ ආස්වාස ප්‍රස්වාස කහේ සිත පවත්වන විට ඒකාකාරී බවක් දැනේ. එතකොට මේ විදිහට ආනාපානය කර කර ඉඳද්දී හිතුවලට ගියාට කමන්නේ දන්නවා. සද්දයකට ගියා සද්දයකට ගිය බව දන්නවා. වේදනාවට ගියා. මොකද හිතවිල්ලක් නිට්ටිය නෑ. ඒ කැඩලනවා කොයිලා හරි ආයෙසරම් මේකට එනවා. වේදනාවත් නිට්ටිය නෑ. සද්දත් නිට්ටිය නෑ. ගියාට ඉන්න බෑ දිගට. ඒවයි නිත්‍ය නෑ. ඒකට ආපහු මෙහා එනවා. ඒ නිසා දැන් ඉන්නේ මේ අනිත්‍ය වූ සද්ද වේදනා ඉතුල ඉන්නවයි කියලා. ඒ යන්න හේතුව ආපහු ආවට ආනාපානේ නීරස වෙලා. ඒකයි මේ පිට යන්න හේතුව. ඒක නිසා මේ නීරසකම අඳුනාගත්තොත් තණ්හාව නැතිවීමක් කියලා ඒක තමයි නිවන කියන්නේ. මේ නීරසකම ද්වේෂයක් කරගත්තොත් මුස්පීන්තුවක් කරගත්තොත් පාළු වුණා, තනි වුණා, කොන් වුණා කරගත්තොත් ඉතින් ටිකටෝම ආරපාක්ෂිකයි. ඒ නිසා භාවනාව නිසා අරමුණ තිබුණු තණ්හාව අඩු වෙනවා රසගතිය නැති වෙනවා ඒකට කියන්නේ විරංජන වෙනවා කියලා රංජනය කරනවා කියලා කියන්නේ රස බලනවා කියන එක විරංජන වෙනවා කියන්නේ විරජං අරමුණේ අරමුණ තියෙනවා රස නැහැ ඒක නිබ්බිදා කියන වචනේ තමයි සාසනේ පාවිච්චි කරන්නේ ඉතින් ඒක යෝගාවචරය අරියාදුවට අරගෙන මේ භාවනා කරපු නිසයි අරමුණේ ගොඩක් වෙලා හිටපු නිසයි මේකේ කාර්යකාරී වෙලා තියෙන නිරස වෙලා තියෙන කියලා ඒකට ලෑස් වෙලා යනවනම් ඒක අගේ කරා නම් මේකට බුදුචානන්ස කියන්නේ විරාගෝ සෙට්ඨෝ ධම්මාන මේ විරාගේ පහළ වෙලා තියෙන්නේ මේක ධර්මයන්ගේ ශ්‍රේෂ්ඨම දේ. ඉතින් ඒකට ද්වේෂ කරලා එහෙම නැත්නම් එතකොට ඒක ද්වේෂ මූලයෙන් මේක බැලුවොත් ගමනක් නෑ. මේක බලන්ඩ සතුටක් කරනවා. මම භාවනා කරපු නිසායි මේ බලබලා ඉන්න එකට තියෙන රාගය නෑ, ලෝභය නෑ. ඒ වෙනකොට විරාගයේ නීරස ගතිය පහළ වෙනවා. ආනේ නීරස ගතිය දිහා බලන්න බලන්න. ඉතින් මේ දෙක හිත පිට ගියාට සතිය කැඩෙන්න ඕනේ නෑ. සද්දක තියෙනවා දන්නවනේ, වේදනාවක් තියෙනවා දන්නවා, හිතවිලික තියෙනවා දන්නවා. ඒක ලොකු සතිය කඩා ගන්නම අවශ්‍ය නෑ. ආනපනින් නුනට කමන්නේ. එක. දෙක ඒ මෙච්චර මේ තියේදී අරමුණේ ඉඳ පිට පනින්නේ අරමුණට නීරස වෙලා ඒ නිසා ඒ නීරස බව द्वේෂයෙන් තොරව ප්‍රඥා චෛතසිකයෙන් බලන්න පුළුවන් නම් ඒක විපස්සනා ඥානයක් බවට නිබ්බිදා ඥානෙ බවට පත් වෙන ඔන්න ඔය කාරණා දෙක තමයි මට මතක් කරන්න තියෙන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ පාදාභිවාදනයේ පෙරටු කරගෙන අසමි. මම ඊයේ භවනා කරන විට ආනාපාන සතියේ සතිය වැඩුවේ ආශ්වාස හා ප්‍රශ්වාසයේ පමණක් මෙනෙහි කරමිනි. ඒ අතරතුර සුලං රැල්ල තුනී වෙන බවක් දැනුණත් ඒ කෙරෙහි සිත යොමු නොකළෙමි. විනාඩි 70ක පමණ කාලයක් තුල සිත වෙනතකට ගියේ දෙවාරයක් පමණි. එයද තප්පර කීපයක් පමණි. හුස්ම ඉහළ පහළ යනවා පමණක් මෙනෙහි කරමින් සිටි මාගේ සිත එකම මට්ටමක තිබූ අතර ඒ සමාධිගත වීමක්ද සිටීමට තරම් වෙනසක් මට නොදැනුණු අතර සිතනම් කිසිවිටක් කිසි විටකත් ආනාපාන සතියෙන් පිටතට කාන්දු වූයේ නැත. මේ தത്വයෙන්ම මට තවදුරටත් සිටීමට හැකියුමුත් ඉන් එහාට සිතේ කිසිවක් සිටීමට හැකියුමුත් ඉන් එහාට සිතේ කිසිවක් වෙනස් නොවූ බැවින් භාවනාවෙන් ඉවත් වීම. ගරුතර ස්වාමින් වහන්සේ පහදාභි වාදනය පෙරටු කොටගෙන අසමි. මම ඊයේ භාවනා කරන විට ආනාපාන සතිය වැඩුවේ ආස්වාස හා ප්‍රස්වාසයේ පමණක් මෙනෙහි කරමිනි. ඒ අතරතුර සුලං රැල්ල තුනී වෙන බවක් දැනුණත් ඒ කෙරෙහි සිත යොමු නොකලිමි. විනාඩි 70ක පමණ කාලයක් තුල සිත වෙනතකට ගියේ දෙවාරයක් පමණි. එයද තප්පර කීපයක් පමණි. හුස්ම ඉහළ පහළ යනවා පමණක් මෙනෙහි කරමින් සිටි මාගේ සිත එකම මට්ටමක තිබූ අතර ඒ සමාධිගත වීමක්දැයි සිතීමට තරම් වෙනසක් මට නොදැනුණු අතර සිතනම් කිසිවිටකත් ආනාපාන සතියෙන් පිටතට කාන්දු වූයේ නැත. මේ தത്വයෙන්ම මට තවදුරටත් සිටීමට හැකි වුමුත් ඉන් එහාට සිතේ කිසිවක් වෙනස් නො වූ බැවින් භාවනාවෙන් ඉවත් වූ එමි. ගරුතර ස්වාමින් වහන්සේ මෙබඳු අවස්ථාවකදී භාවනා යෝගියා ගත යුතු ඉදිරි පියවර භාවනාවට ආධුනිකයෙකු වශයෙන් මාහට කරුණු පැහැදිලි කර දෙනමෙන් ගෞරව පූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් බලෙන් නිදුක් නිරෝගී සුවය පතමි. මේකත් ඇත්තටම භාවනා ජීවිතයේ ඉස්සෙල්ලාම වගේ වෙන දෙයක් නම් ඒක හරි පුදුම හිතෙනවා මේ මෙච්චර නන්නත්තර වෙලා කාමයේ ඇවිදපු හිත එක දිගට මේ එක අරමුණක් දිගේ යන්න පවත්වන්න පුළුවන් කියන හැකි සංඥාව පහළ වීමම විශාල ජයග්‍රහණයක්. නමුත් යෝගාවචරයට තේරෙන්නේ නැහැ හැකිසම් පහ හැකි සංඥාව. මට ඒ කර්මණුත් ඉන්න පුළුවන් ගේනවත් එක්කම අරමුණ කෙරේ ද්වේෂයක්, නීරස ගතියක්, ඒකාකාරී ගතියක්, පාළු ගතියක් තියෙනවා. ඒ නිසා ඒ යෝගාවචරය නැගිටින්නේ නැගිටලා ඉවරනාට පස්සේ අගේ කරන්න පුළුවන් අරමුණ මේ කාරණාවකට නෙමෙයි. ඉන්නකොට ඉතන නැගිටලා නෑ පලයන් පලයන් පලයන් පලයන් කියලා. ඉතින් දන්නේම නෑ සලුවක සාදාලා නැගිටිනවා ඊට පස්සේ තේිනවා අහවල් දෙයට නැගිටත් දන්නේ නැහැ. ඒකට යටින් තියෙන द्वේෂය, යටින් තියෙන නීරස ගතිය, යටින් තියෙන ඒකාකාරී ගතිය, පාළු ගතිය, අසරණ ගතිය කරන්නෙත් වැසැංගිල්ලක්, එන්නෙත් වැසැංගිල්ලක්. නමුත් ඒක බුදුජානසී එලි කරලා දීලා තියෙන නිසා අනිත් දවසේ භාවනා කරනකොට මතක තියාගෙන යන්න අරමුණක් එක දිගට බලානින්න එකත් ලොකු දෙයක්. නමුත් එතකොට ඒ අරමුණ කෙරෙහි නොදැනීම द्वේෂයක් පහළ වෙනවා. ඒ අරමුණ රසන තියෙනවා. හරියට උද්දැන්ඩක් අපහපා ඉන්නකොට ඒ හපේ ටික වේලාවක් කරන කරදරයක් වෙනවා. මුලි මුලි නම් ඒකේ ඕජාව තියෙනවා. හපන හපන වෙලාවේ ඕජාව වෙනවා. අන්තිම නිකන් හකුපාඩා රිදෙන එක විතරයි. ඒ වගේ මේ ඕනම අරමුණක් බලන්නකොට අරමුණු මාරු කරනවා නම් අරමුණු රස වැඩි වෙනවා. එකම අරමුණක් හපහපා ඉන්නකොට බලබලා ඉන්නකොට නීරස වෙනවා. අන්නේ නීරසකම පෙන්නන්නවට පෙනෙනවට අපේ හිත කැමතිත් නෑ. ඒක විවෘත ආලෝකේ වෙන්නේත් නැහැ. අන්න ඒක අල්ලනවයි කියලා කියන්නේ රූප කර්මස්ථානික හිත දියුණු කරනකොට නාම කර්මස්ථාන වශයෙන් අපි නීරස කරන හැටි, නිදිමත කරන හැටි, කම්මැලි කරන හැටි පිටිපස්සේ හොල්මන් කරනවා. අනිත් දවසේ දෙකම අල්ලගන්න හිතාන යනවා. ඕනෙම වෙලාවක ඕනෙම අරමුණක් වැඩි කරලා ඇසුරු කරොත් ඒ අරමුණේ රසය අඩු වෙන ගතියක්, නීරස වෙන ගතියක්, ඒක සාමාන්‍ය කාරණයක්. නමුත් මේක දැන් අත්‍යන්ත වශයෙන් තමයි පේන නිසා මේ වෙච්ච අරමුණෙන් මේ වෙච්ච අත්දැකීමෙන් ලෑස්ති වෙලා අනිත් දවසේ යනකොට යම් වෙලාවක යම් විදියකට ඉන්න පුළුවන් වුණොත් මේ කටයුත්ත වෙලා තියෙන්නේ අරමුණේ තියෙන නීරස ගතියයි මට ඒක දැක ගන්න ලැබේවා මම ඒකට විවෘත වෙන්න ඕනේ මම මේකට ලෑස්තිලා යන්න ඕනේ කියලා ගියොත් ඕනනම් ඊට වැඩි වෙලා යන්න පුළුවන් නැත්නම් නීරසකම තියේදී නීරසකම අත්දක ගන්න පුළුවන් ඉස්සල්ලා ප්‍රශ්න ප්‍රකාශය ලියපෙකනා කියනවා මට ආනපනිනකොට නීරසකම දැක්කයි කියලා ඒක ලොකු ජයග්‍රහණයක්. අම් දෙවණියට ලිනකන නැගිට්ටා කරන්න දෙයක් නැතිකම නිසා. නමුත් නැගිටින තරම් හේතුවක් තිබුණා නෑ. අනිද්දාස්සේ ලෑස්තිලා යන්න මෙතන හොල්මන තියෙන්නේ මේ අරමුණේ නීරස ගතිය ඒකාකාරී ගතිය. ඒක දැක ගන්නා සුළුව කිහිල්ල දවසක පුළුවන් වුණොත් මේ නීරස ගතිය මතුනේ භාවනාවෙන් මේ නීරස ගතිය නියෝජනය කරන්නේ කෙලස් නැතිකමයි. අනේ ඒක සමාදන් වෙන්න පුළුවන් නම් අපි දන්නවා කෙලෙස් නැතිකමට අනුග්‍රහ කරන්න ඇති. දැන් අපි කරන්නේ නිරස ගතිය මත වෙනකොට නැගිටලා. ආයෙ කෙලෙසක් ඇති කරගන්න. එනිසා මේ ඇති කරගත්ත தત્ත්වය දිගට ගෙනියන්න ලෑස්තිලා යන්නේක තමයි දෙන්න තියෙන උත්තරය. ගරුතර ස්වාමින් වහන්සේ මාගේ පරියංක භාවනාවේදී මුලදී ආනාපානය සාමාන්‍ය ලෙස දැනි ඉන්පසු එය සිවුම්ම ගොස් නොදෙනී ගියාය. අරමුණු ආනමුත් ඒ තුලින් ආනාපානයට සිත යොමු කළේය. ටික මොහොතකින් කය සැහැල්ලු වී තද ආලෝකයක් සුදුවට විනාඩි 45ක් තිබුණි. ඒ ආලෝකය තුලදී යම් බෝලයක් මෙන් විදුලි වේගයෙන් හරහට ගමන් ගන්නාසේ දැනුණා. ආලෝකයේ අඩු වෙමින් ඊ타මත්ම තද ලෙස වැඩිමින් පැවතුණු අතර මාගේ දත් ටික දත් මිටි වදින්නාසේ තද වී විනාඩි 10කට පමණ කාලයක් තිබුණි. තද ගතියේ පතවි ධාතුව බවත් එය නැතිව යන විට අනිත්‍යතාවයක් වැටහුණි. මා ඒ තුලිනුත් නාසයේ අග ආනාපානයේ දෙස පැලිමි. ආනාපානය සියුම් ලෙස නාසයේ අග පුංචි රොඩක් එහාට මෙහාට යන බව හැඟුනි. අවසානයේ එය නොදැනීම ගියේය. සක්මන් කරන විට পায় එසවන විට සැහැල්ලු බවත් ගෙනියන විට નિરાයාසයෙන් වන බවත් පතිත වන විට තද ගතියෙන් ඉන්පසු සිසිල් බවක් දැනේ. එය දුරු එය දුරු සතර බව එය ධාතු සතර බව වැටහුණි. සිත තැම්පත් වූ විට මා පරියංකයට යන්නේය. භාවනාවේ වරදක් ඇතොත් මට අනුකම්පා කර නිවැරදි කරනු මැනවි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඔබ වහන්සේ නිවනින්ම නිවේවා. තෙරුවන් සරණයි. මේක තියෙන අර පරියං සක්මනේදී හිත තැම්පත්ච්ච පළියට සක්මනට පරියංකයට යන්න බෑ. සක්මනේදී හිත තැම්පත්ච්ච පළියට ඒ සක්මනේදී ඇතිවෙච්ච තැම්පත්කම තියෙනවා නම් ඒක සක්මනේදීම තහවුරු කර ගන්න බෑ. ධක්මනේ තහවුරු වෙන සමාධිය පරියන්කේ සමාධියට බොහෝම විචිත්‍රයි. විවිධාංගී කරන වෙලා තියෙන නිසා ඒ ඇති වෙච්ච පමණින්ම ගිහිල්ලා වාඩි වෙන්න එපා. සක්මනේ තියෙද්දිම ඇස් දෙක ඇරලා තියෙද්දිම චේතනාපූර්වක ක්‍රියාත්මක වෙද්දිම එන සමාධිය හරි හයියයි. හරි හත්ති. ඉදින්දා වැඩවලට පුරුදු වෙන නිසා එච්චරයි මට කියන්න තියෙන අනික හරි හොඳට යනවා වගේ තමයි පේන තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ උදේවරුේ දුන් උපදේශ අනුව වම දකුණු ලෙස මෙනෙහි කරමින් බොහෝ වේලාවක් සක්මන් කළෙමි. සිතුවිලි ඔස්සේ සිත මදක් දිව ගියත් පියවර කීපයකින් හෝ නැවත වම දකුණ පියවරට සිත පැමිණේ. මෙසේ විනාඩි 20ක් පමණ සක්මන් කරන විට හිස මුදුනෙන් තෙරපීමක් වම දකුණ පියවර තබන ආකාරයටම නැගුණි, දැනුනි. හිස තදවීමක් නැවත සිතුවිල්ලක් ආවිට ඒ ඔස්සේ යන සිත නැවත වම දකුණ ඔස්සේ පෙරකී අත්දැකීම විඳගනි. සක්මන් භාවනාවට සක්මන් භාවනාවට මහත් ඇලුම් කරන මාහට එය තවත් දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් මාර්ගෝපදේශයක් පතමි. ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායුෂ හා උතුම් නිවනින් සැනසේවා. තෙරුවන් සරණයි. සක්මණේ වුණත් කමන්නේ වගේ Tamanට අල්ලලා යන ගතියක් ආවොත් දිගට කරගෙන කරගෙන යනකොට හිතෙන්ම ක්‍රමසහවිදි රාශියක් මතුවෙනවා. මේ සක්මන පවත්තන ගමන් ඒකේ සූරකම් දිනු කරගන්න, දක්ෂකම් දිනු කරගන්න. අනිත් එක තමයි සක්මණෙන් පිට අපි වෙන තන්තන් වලට විදිනවනේ. අන්නේ විදින වෙලාවේදී මේ සක්මණී තරම් මේ තොරතුරු ප්‍රකට වෙන්නේ නැතියි කියලා බැලුවොත් බලන්න තියෙන නිසා පේන්නේ නැහැ. ඒ නිසා සක්මණී විද්දත් පිට ඇවිද්දත් අත්දැකීම එකමයි සක්මණේදී අපි අවධානයේ වැඩි අනික් දේවල් කපලා හරිනවා වෙන ගමනක් යනකොට අපි ඔක්කොම ඔළුවේ දාගන්නවා পায় බලන ගතිය අඩුයි ඒ නිසා සක්මණෙන් පිට එහෙම යනකොටත් විස්තර සහිත නැතුණා නිකන් දල මේ වම දකුණ මාරු වෙන බව හරි දැනගෙන යනවා නම් තමයි තේරෙයි ඒ ගමනේ විඩාව අඩු වෙනවා විස්රාම ගතිය වැඩි වෙනවා මේක අපිට කරගෙන යන්න බැරි අපි දෙන්න දෙන්න කතා කර කර යන නිසා එතකොට සම්නි ක්‍රම දෙන්නටම අපරයි. ඒ වගේම ආදර්ශයත් හොඳ නෑ. ඒක නිසා තනි තනිව ගමන් කරනකොට ඒ තමන තමන පීවරේ හිත තියාගෙන යන්න පුළුවන් නම් තමන තේරෙයි මේ බස් එක එනකම් බස් එක ළඟට පයින් යන දික හරි කමන්නේ වැසිකිළියට යන ටික හරි කමන්නේ දානි ටික ගන්න යන ටික හරි කමන්නේ නාන්න යන ටික හරි කමන්නේ සක්මනක් කර ගන්න පුළුවන් හැබැයි ඒකට මේ වගේ අත්දැකීම් ලැබිලා තියෙනවා ලැබුණාට පස්සේ තමයි ඒක විවිධ தත්ත්වයන් නැත්නම් විවිධාංගීකරණය කරන්න පුළුවන් වෙන්නේ. ඒකට මම ඉදත් මතක් කරපු විදිහට මේ එදිනදා වැඩ වලට සක්නේ ලොකු සම්බන්ධයක් තියෙනවා. අතපය හසුරලා වැඩ කරද්දි කොහොමද සතිය පිටවන්නේ? ඊට පස්සේ සක්මණෙන් පස්සේ කියලා වාඩි වුණාට පස්සේ සක්මණ ගෙදර වැඩ වලට සම්බන්ධ වගේම සක්මණ පරියන්කට සම්බන්ධයි. ආන්නේ විදිහට මේ සක්මණෙන් අල්ලාගත්ත එක මේ දෙකට සම්බන්ධ කරන මේ දක්ෂකම අද කාර්යබහුල ජීවිත ගත කරන අයට අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් අපිට හැන්ද වෙනකොට දවස් ඉතුරු වෙන්නේ තද අසහනයක් විතරයි. නමුත් මේ පරි ලක්පණින් සතියද ඇති කරන්න පුරුදු වෙච්ච කරණ තේනවා මොන වැඩේ කරත් Taman ඉන්නේ ඉරියව්වේ හිත තියාගෙන හිටපුවාම බුදුගයක් ඇතුලේ හිටියා වගේ. බුදුහාමසොත් එක්ක හිටියා වගේ. ඒ නිසා සක්මන පුළුවන් තරම් ගමනට හැරමිටියක් වගේ සංසාර ගමනට උදව්වක් කරගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. මම ඊයේ සවස පරියංක භාවනාවේ යෙදී මූල කර්මස්ථානයටම සිත යොමු කරමින් සිටියෙමි. එක්වරම මාගේ මුහුණේ ඇතැම් ස්ථානවල කූඹි කනවා නලියනවා මෙන්ද මුහුණට ඉදිකටු වලින් විදිනවා මෙන්ද දැනෙන්නට විය. ඒ බව මොහොතක් මෙනෙහි කරමින් සිට නැවත මම දැන් මෙහි වාඩි වී සිටින බව සිතමින් වාඩි වී සිටින ඉරියව්ව සිතින් දකිමින් සිටියෙමි. එවිට මුහුණ ඉදිරියේ සහ ඇස් ඉදිරියේ ඊතා ලස්සන විචිත්‍ර පාට රවුම් හැඩයෙන් යුත් වර්ණ දිස්විය. ඒවා දුටු බව සිතා ඒ බව මෙනෙහි කරන විට එම දර්ශන ඉවත් විය. ආස්වාස ප්‍රස්වාසයට නැවත හිත යොමු කළෙමි. එවිට එකවර පුළුල් තිරයක් මෙන් ලස්සන ස්ථානයක් දුටු වෙමි. එයද ඒ මොහොතේදීම නැති විය. ඉන්පසු මම කහපාටේ යුත් තු වෙනත් ස්ථානයක පරියංක භාවනාවේ යෙදී සිටින අයුරු මා ඉදිරිපිට දිස් වී මොහොතකින් නැති වී ගියේය. මම නැවත ආස්වාස ප්‍රස්වාස 8 දක්වා ගණන් කරන්නට පටන් ගත්ෙමි. ඉන්පසු මම අඩනින්දකට වැටි ඇති බව දැනගත්තේ ඉන් අවදි වූ පසුය. කොපමණ වේලාවක් අඩනින්දේ පසු උනේද යන්න මම නොදනිමි. මම නැවත වාඩි වී සිටින බව සිතෙන් බලා ආස්වාස ප්‍රස්වාස දැකීමට පටන් ගතිමි. ආස්වාසයේ උදරයේදීද ප්‍රස්වාසයේ නාසයෙන්ද හොඳින් සිදුවන බව දුටුවෙමි. මෙලෙස ස්ථාන දෙකකදී ආස්වාස ප්‍රස්වාස දැකීම නිවැරදිද? සක්මනේහිදී පියවර 10ක් 15ක් අතර හොඳින් වෙනත් කිසිදු සිතුවිල්ලකින් තොරව දැන් කරගෙන යා හැකිය. ලනුපැදුරේ මුල සිට අග සතියෙන් යුතුව සක්මන් කිරීමේදී අවස්ථා 3කදී 4කදී පමණ සිත පිටතට ගිය බව හැඳින ගතිමි. නැවත ඊතා ඉක්මනින් සිත දෙපා ළඟ රඳවා ගත හැකිය. මගේ මෙම භවනා කටයුත්ත නිවැරදිද යන්නත් ඉදිරිය සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙසටත් ඉතාමත් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. රචනයේ මුල් ඇතිදී පේන තියෙන කූඹි නලියනවා ආලෝක පේනවා දර්ශන පේනවා කියන ඒ එකක්වත් භවනා කඩන්න තරම් බාලවත් දේවල් නෙමෙයි භවනාන් ප්‍රතිඵල තමයි. හැබැයි ඒව ගැන හිතන හැම වෙලාවෙදීම මූල කර්මස්ථානට අනදර කිරීමක් වෙනවා. අමතක කිරීමක් වෙනවා. ඒ නිසා මේ ඔක්කොම හොඳ දේ පෙන්වන්න නරක දේ පෙන්වන්නත් ගමන්ට බාධා කරන්නවයි එන්නේ. නිසා ඒව ආවයි කියලා විරුද්ධ වෙන්න යන්න එපා. ඒවා තියෙද්දීම බලන්න මූල කර්මස්ථානේ සීනද කියලා පේනවනම් මූල කර්මස්ථානේ පේන තෙක් මානේන භාවනා කැඩලා නැහැ. ඒ පේන දේවල් දිගේ කියලා මූල කර්මස්ථානේ පාවා දුන්නොත් ඒ ඒ කරන පාවා දීම නිසා කෙලස් වාශයක් රැස් වෙනවා. එනිසා ලියලා තියෙන විදියට නම් එච්චර අමාරු වෙట్లా නැහැ. ඉදිරියට ගිහිලා තියෙනවා. ඉතින් ඉවර කරනවා මේ ආස්වාද ප්‍රසවාසය එක දෙපොලක පේන කමක් නැද්ද කියලා. අනේ සැක වෙනකොට තමයි මං කියන්නේ ශරීරයේ ඇතුළත හිත තියෙනවා නම් කොතන කොහො. ඒක සතියේ තියෙන බවට ලකුණක් කරගන්න. ඒක ඇතුළත මේක එකතෙන් කරගන්න එක හිමීට කරන්න පුළුවන්. අදුම ගානේ මොනවාරි කරදරයකදී අමලියකදී නැත්නම් විශ්වාසය නැති වෙලාදී මගේ හිත ශරීරය ඇතුළත කොහෙද තියෙනවනම් ලකූ ජයග්‍රහණයක්. එක තැනකම තියෙනවා හොඳයි. නමුත් ඒක සැටරේ එහෙම ගන්න බැරි නම් නිකන් මුල හදිය තිබුණත් මේ තරීරේ ඇතුළත කොහෙ තිබුණත් එකයි. ඒක ටිකක් විස්තර කරන්න ගිහලා මට මතකයි ලොකු සංසින්න කාලේ මතක් කරනවා ආශ්වාස ප්‍රශ්වාස සමහරෙකුට ප්‍රශ්වාසයේ උඩුතොලේ වදිනවා ආශ්වාසයේ නාසිකාග්‍රේ වටිනවා. එතකොට හිත කරන්නේ කොහොමද කියන්නේ කොහොමද කියලා ආපුවාම කියනවා ඒ ඒ දෙකම අහුවෙන සිල්ලු ඇටයක් විතර ප්‍රදේශයක හිත තියාගෙන කලබල කරන්න එපා. සැක කරන්න තු භාවනා කරා. කරගෙන කරගෙන යනකොට ওই දෙක භාවනා හරින කිට්ටු වෙලා කිට්ටු වෙලා සියඹලටයක් විතර ප්‍රදේශයකට සීමා වෙනවා. ඒතර තමයි තේරෙනවා සිල්වැට එක තරම් මේ තිබුණ එක මේ එන්න එන්න පොඩි වෙනවා. ඒක තව භාවනා කරනකොට ලංකා පරිප්පටයක් විතර පරිප්පටයක් විතර අබෑටයක් විතර එන්න එන්න එන්න එන්න ලඟ වෙනවා. පළවෙනි සැරේම උකාර අබෑටයකට පුංචි කරන්න බෑ. තියාගන්න. ඒ වගේ මේ වගේ තැකයක් එනකොට මේ කය ඇතුළෙමද තියෙන්නේ. මේක හීනයක් නෙවෙයි, මනෝ විකාරයක් නෙවෙයි නම් සැක කරන්න එපා. දැන් මේ උගව ප්‍රශ්නවල තියෙන්නේ ඒ සැකයම තමයි ඉදිරි ගමන යද්දිම සතිය තියෙද්දිම මේ සැකේ. ඒ සැකේ මේ ලෝකෙට හේතුවක් අවශ්‍ය දෙයක් නෙවෙයි. ඕනම කෙනෙක් සැක කරතයි. කොච්චරද කියනවනම් අද දවසක ලෝකේ ලියාපදිංචි වෙන විවාහ ගන්න වැඩිලු දික්කසාද ගන්න. ඒ දික්කසාද වෙලා තියෙන ඔක්කොම මේ මිනිසුන්ගේ වැරදි නිසාම නේද සැකේට. කොච්චර හානියක් වෙනවා කියලාද හිතන්නේ. අද තියෙන යුද්ධ සීරම සැකේ. ඒ නිසා මේ බුද්ධ ආගමේ නැත්නම් මේ අපේ භාවනාවේ පළවෙනිම සෝවාන් මාර්ගය ලැබෙන්නේ නිසක බව අවික්ක ප්‍රසාදේ තමයි සෝවාන් වෙනකොට හම්බෙන්නේ තෑග්ග. ඊට පස්සේ ආය බුදුන් සැක කරන්නේ නැහැ. ආය භවනා අරමුණු සැක කරන්නේ නැහැ. එයා දන්නවා මේ භවනාව කියලා. දැන් අපිට හරියට යනකොට හැම වෙලාවෙම සැක. මේ සැකේට කිසිම හේතුවක් අවශ්‍ය නැති සදා මේ මේ නාස්තික ධර්මයක්. නැත්නම් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් සැකෙන් ජීවත් වෙන්නේ, බයෙන් ජීවත් වෙන්නේ මොකද අපිට අදහන්න දෙයක් නැහැ. අදහන්න දෙයට ගන්න ඉරියව්. ඕනම තැනකට අරගන්න. එතකොට ওই සැක පැත්තක දාලා සැකේ නැති කිරීමේ උරගලක් හම්බ වෙන නිසා ඉරියව්ව බලන්න. සක්මණේදිත් එච්චරයි. ඉඳගෙන නිවෙන බව දැනගන්න සක්මන් කරනකොට. ඇවිදින නිවෙන බව දැනගන්න ඉඳගෙන ඉන්නකොට. මෙන්න මේක තමයි මේ සකබව නැති කිරීමේ මේ උරගාන ගලට පාවිච්චි කරන්න ගත්තොත් manussකමක් හම්බෙලා මේ මනුස්ස ශරීරයක් හම්බුනා කියන්නේ මොන තරම් වටින දෙයක්ද කියලා තේරෙයි. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් කිරීමේදී වම් හා දකුණු පාදයේ වශයෙන් මෙනෙහි කරමින් සක්මන් කළෙමි. බොහෝ රාගසිතුවිලි නිමක් නැතුව ගලා එන බව දුටිමි. කෙලවරක් නැති ගඟක් මෙන් ගලා ගියේය. ඒ අතර ඇවිදින බවත් වම හා දකුණු පාදයේ තබන බවත් දැන සිටියෙමි. චිත්‍රපටියක් මෙන් රසවත් කතා ගොතමින් සිතුවිලි ගලා ආවේය. සක්මනේදී සිතුවිලි අඩු වූ විට වම් හා දකුණු පාදයේ නිවරදිව තබන විට තබන විට දැනෙන අතරම ආස්වාස හා ප්‍රස්වාසයේද නිවරදිව දැනෙන්නට විය. මා අරමුණු කළ යුත්තේ පාදවල රිද්මය දැයි ආස්වාස ප්‍රස්වාසය දැයි සිත විපිරිසර විය. කිසිවක්ම නොසිතා බලා සිටියෙමි. වම් හා දකුණු පාදවල ස්පර්ශය හා සිටගෙන ඇවිදින බවේ ප්‍රත්‍යක්ෂය දැනීමසේම ආස්වාස ප්‍රස්වාසයේද නිවරදිවම දැනුනි. ස්වාමින් වහන්ස මෙවැනි අවස්ථාවක මා කළ යුත්තේ කුමක්දයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සක්මන් කරනකොට වම දකුණු මූල කර්මස්ථානයේ තියාගෙන ඉන්න ආනාපාන පේන එක අතිරේක ලාභයකට ගන්න. ඒ නැත්තම් අතුරු නිෂ්පාදනයක් විදියට. එතකොට පරියන්කේ ඉන්නකොට අපි ආස්වාද ප්‍රසවාස කරනවා. ඉතින් එතකොට මේ තවත් දේවල් කොනන්ත තේරෙන්න පුළුවන් මූණ නලියනවා, වහිනවා, පෙඟෙනවා, තෙමෙනවා, ආලෝක පේනවා. එකක්වත් නැහැ. ඒ ඔක්කොම අතිරේක ලාභ මූල කර්මත්තානේ දැනගatti මේ මේ දෙකක් ඉදිරිපත් වෙච්ච තුනක් ඉදිරිපත් වෙලා හතරක් ඉදිරිපත් වෙච්ච වෙලාවේදී සරණ යායුතු දේ ප්‍රධාන දේ ප්‍රමුඛතාවයේ දන්නේ නැතිකම නිසා මේ ප්‍රශ්නේ මතුවේ. ඇදහිය යුත්තේ දන්නේ නැහැ. ඒ නිසා මූල කර්මස්ථානයේ තමයි අපි මේ තේරවාදී ක්‍රමේදී පුළුවන් තරම් සුද්ධ කළ දැනගන්නවා මෙතනදී කලබලයක් වුණොත් මෙන්න මේකයි බලන්න ඕනේ කියන එක. ඒ දේ දන්නේ නැත්නම් මොනම සරණක්වත් නැහැ. ඒ නිසා මේ වාඩි වෙලා ඉන්නකොට මොකද්ද බලන්න ඕනේ කියන තමයි ඉස්සල්ලාම කමටහන් දේශනාවේදී කියන්නේ. සක්මන් කරනකොට මොන හරි ප්‍රක්‍රියාවක් આવොත් මෙන්න මේක බලපං කියන එක විතරයි අපි කමටහන් දේශනාවේදී කියලා දෙන්නේ. නමුත් ඒක ඇහෙන්නේ නැහැ අපට. මොකද අපි බලාපොරොත්තු වෙන දේ නෙවෙයි මේක ලියවිලා තියෙන්නේ. ඒ නිසා මේ සැකයක් අරපස්සේ ආයෙ කරන්න ඕනේ අර මූලික කමටහන් උපදේශ අහන්න ඕනේ. ඊට පස්සේ කාටට කියලා දෙනකොට කියලා දෙන්න. ඉඳගෙන භාවනා කරනවා නම් කරදරයක් නැතුලා මෙන්න මෙතෙන්ද හිත ගන්න. කරදර තිබුණත් මෙතෙන් හිත ගන්න. සක්මන් කරනකොට මෙන්න මෙතෙන්ද ගන්න කියලා හරියට ඒ දේ කළ යුතු දේ දන්නවනම් ජීවිතේ සංවිධානය කියන්නේ ඕකට තමයි. හිතේ සංවිධානය කියන්නේ ඕකට. ඕක නැතුව ඒ එනේන දේ කොයි එකටද යන්නේ කියලා දන්නේ නැත්නම් ඉතින් ඒක මේ කොරස් කටේවත් අද්දා ගන්න බැරි ගමනක් තියෙනවා. ඉතින් මේ වගේ විවේකී ඉන්න වෙලාවක තමයි අපි මේක කතා කරලා සාකච්ඡා කරලා ඒක කල්ැතුව ගත්ත තීන්දුවක් මිස තක්කු මුක්කුවේ ගන්න තීන්දුවක් නෙමෙයි. නිසා සක්මන් කරනකොට හිත යන්න ඕන කොහෙද කියලා ආයසරයක් මූලික මූලික කමටහන උපදේශ පන්ති අහලා බලා ගන්න. ඒක මේ පහල බාලාන්තයේ මේ ඩිමෝට් කරපු එකක් නෙමෙයි. භාවනා කරනකොටම අහලා බලන්න ඕනේ. පරියන්කේ ඉන්නකොට අරමුණ ප්‍රධාන අරමුණ ඇසුකල යුත්තේ මොකද්ද කියලා දැනගන්න. දැනගෙන මතක තියාගන්න භාවනා යනකොට මේක අන්දමන්ද කරනවා. අරකට පෙන්වනවා මේකත් පෙන්වනවා. එතකොට අපේ හිත කළ යුතු නොකළ යුතු දේ දන්නේ නැහැ. ඉතින් එතකොට අපිට ලැබෙන හැම ලාභයක්ම අපි අවාසියට ගන්න. ඒ මොකද ප්‍රමුඛතාවයේ තේරෙන්න දන්නේ නැහැ. ඉතින් මෙවැනි කෙනෙකුට මොනම තාලකිකවත් මැනේජ්මන්ට් කරන්න බෑ. ඒක පරිපාලනය තේරෙන්නේ නැහැ. අද ලෝකේ අමාරුම විශයක් වෙලා තියෙනවා පිරිස් පරිපාලනය හෝ පරිපාලනයේ ප්‍රමුඛතාවය තෝරන්න කෙනෙකුටවත් බෑ. විශේෂයෙන්ම ඇමරිකාවේ බංගලොත් වෙලා ඉවරයි. මොකද මොනම අධ්‍යාපන ක්‍රමයකින්වත් ඇමරිකාවේ ඉන්න කෙනෙකුට ප්‍රමුඛතාවය තෝරන්න දන්නේ ඒකට දැන් මේ ඉන්දියාවේ මිනිස්සු යන්න ඕනේ. ඒගොල්ලෝ තමයි කම්පැනි ලොක්කා. භාවනා කරන කෙනාටත් මේ මම මේ මගේ අරසාව මේකේ මම අරස කරන්න ඕනේ මේකයි කියන එක දැනගන්න බුදුහාමුදුරුවෝ කියනවා මරණ මොහොතේ කොහොමද දැනගන්නේ? ලෙඩ වුණාට පස්සේ මොනවා කොහොමද දැනගන්නද? වයසට ගියාට පස්සේ කොහොමද දැනගන්නද? ඒ නිසා පුළුවන් තරම් තරුණ වයසේදී ඒක දැනගත්තොත් ජීවිතයේ ගුණයක් තියෙනවා. එල්ලයක් තියෙනවා. කොරස් කටේවත් අද්දා ගන්න බැරි ගාණක් එන්නේ. ඒ නිසා මේ මේ ප්‍රශ්න පුංචි කළ සලකන්න නරකයි. අපිට මේ පාර මෙච්චර කෙලින්සියදී යා ගන්න බැරි අපිට වෙලාවේදී මෙන්න මෙතනයි බැලිය යුත්තේ මෙන්න මේකටයි යොමු කළ යුත්තේ කියලා දන්නේ. ඒ නිසා මම කියනවා මේ මූලික කමඨාන උපදේශපන්තිය ආයසරයක් අහන්න ගෙදර ගිහිල්ලා හරි මේ ප්‍රශ්නේ හිතේ තියාගෙන ඒකට තමන්ට ඒක උදව්වක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අවසරයි ස්වාමින් වහන්ස. ඊයේ ධර්ම සාකච්ඡා වාරයේදී ඔබ වහන්සේ සිල්පද කිහිපයක් පිළිබඳ විග්‍රහ කොට දැක්ුවා. මීට පෙර සිල්පද ගැන අසහා කියවා ඇති නමුත් මේ ආකාරයේ ගැඹුරු විග්‍රහයක් අසා නොමැත. අපටත් ඉදිරි අනාගත පරපුරටත් අදි සීලයකට ප්‍රවිෂ්ඨ වීම පිණිස අනුග්‍රහයක් වශයෙන් අටසිල් දසසිල් සාමණේර සිල් උපසම්පදා සීලය හා ගිහි පැවිදි විනය අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා. වරහන් ඇතුළේ ඉදිරි දිනයක මේ කාරණාව දෙවනුවත් තුන්වනුවත් පාද නමස්කාරයෙන් අයද සිටිමු. නිවි සනසේවා. ලැබෙන වස්වසන් එන්න මේට මාස 3ක් විතර අපිට සාකච්ඡා කරගෙන ඉන්න පුළුවන්. කරනවා නම් හොඳයි. මෙතන කරන්නේ අපේ වැඩේට ඕන ටික විතරයි. අපි මොන්නම මූල ධර්මයකටවත් කාටවත් කියලා දෙන්නවත් අපිට වෙලාවකුත් නැහැ, ඕනකමකුත් නැහැ. වැඩ කරන කෙනාට අවශ්‍ය අඩුම ගැණුම කර දුන්නාට පස්සේ එයා දැනගෙන ඉන්න ඕනේ ඒක තනවා වඩාගෙන යන්න. එහෙම නැතුව ඒ අනුව අපි සැලසුම් කරන්න තරංග ගන්න යන්න නරකයි. අදාළ ටික විතර සුද්ධ කරගන්න ගමන යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංග භාවනාවේ යෙදෙන සමහර වේලාවන්හිදී මගේ අත් දෙක ශරීරයට අයත් දෙයක් නොවන ලෙස දැනේ. නාසය උඩින් බර ඇති ගලක් තබා ඇතිවාක්සේ දැනේ. එහෙත් ඒ ගැන වැඩිය නොසිතා ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳවම සැලකිලිමත් වෙමි. සක්මනෙහි බොහෝ වේලාවක් යෙදුණෙමි. සක්මන් කිරීම තවදුරටත් වැඩි කළහොත් යාන්තමින් යන්තමින් පමණක් දැනෙන ආස්වාස හා ප්‍රස්වාසය තවත් හොඳින් නිරීක්ෂණය කළ හැකි වෙයිද? සක්මන් කරන විටත් ආස්වාස හා ප්‍රස්වාසය නිරීක්ෂණය කළ හැකිද? පින්වත් ස්වාමින් වහන්සේ ආදුනික මට පිහිටවන සේක්වා. ඔබ වහන්සේට මෙම ආත්ම භාවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඉස්සල ප්‍රශ්න තිබුණේ ආනපාන කරනකොට තක්මන් කරනකොට ආනපානෙ මතුවෙච්චාම මොකද කරන්න ඕන කියලා. ඒකට කියන ආනපානෙ මතු වෙනවා කල යුද්ධය. දෙවෙනි ප්‍රශ්න අනුව ආනපානෙ මතු වෙන්න පුළුවන්ද කොහොමද මතු කරගන්නේ කියලා. ඒක මතු වුණත් ප්‍රශ්නයක් අපිට නැත්තත් ප්‍රශ්නයක්. ඔය සක්මන් කරනකොට වම දකුණ බලන්න ඕන කියන සරල කාරණාව තියෙනවා ප්‍රශ්න දෙකම ඉන්නේ. මට බලන්න තියෙන්නේ ආනපාන නෙවෙයි මේ වම දකුණ බලන්නේ. ඒක මතු වෙන්න පුළුවන් ද මතු වෙයිද කියලා එකට ප්‍රශ්න කරනවා. දැන් මතු වුණා දැන් මොකද කරන්න කියලා ආයෙ ප්‍රශ්නයක් තියෙනවා. දෙන්නම දන්නේ මේ සක්මන් කරන්නේ වම දකුණ තියාගෙන යණ්ඩයි කියන කාරණාව දන්නවනම් මේ කල යුත්තේ තිබියදී නැත්නම් Tamange ගෑණි ඉඳදී අල්ලපු ගෙදර ගෑණි දිහා බලන්න. ඒක කොහොමද ප්‍රශ්න නේද? ඒක කිව්වහම කට්ටියට තේරෙන්නේ නැහැ. දැන් මූල කර්මස්ථානයේ සියදී අනෙක් කර්මස්ථාන බලන්න කිව්වම සාන්ත මොකද්ද මූල කර්මස්ථානේ කියන්නේ? මොකද්ද මේ දෙවෙනි කර්මස්ථානේ? තෝගේ ගෑනින්දදී අර ගෑනි බලන්න එපා යකෝ. ආ ඒක නම් ඔලුවට ගැහුවා වගේ තේරෙනවා. ඒක ඕක කියන්න එපයි කියලා පොතේ තියෙනවා මේවා අනවශ්‍ය නිදර්ශන කියලා. බැඳපු ගෑණි දිහා බලපං. ඇත්ත ඇත්තටම බැඳපු ගෑණි කැතයි තමයි. ඉතින් මොකද කරන්නේ? අල්ලපු ගෑණි ලස්සනයි තමයි. ඒක බැලුවාම ප්‍රශ්න ඕක තමයි මූල කර්මත්තානේ නීරස වෙනවා. එතකොට ළඟ ඒව බලනවා. ඉතින් ඒක පේන්නේ නැත්නම් මොකද්ද කියලා එක්කෙනෙක් අහනවා. දැන් දැක්කහම මොකද්ද කරන්න කියලා තව එක්කෙනෙක් අහනවා. දැන් නිකමට හරි අල්ලපු ගෙදර මිනිහන් ගිහලා වුණා මොකද හිතන්නේ? ඔයා ගෑන දිහා බැලුවාම පේන හොඳයිද? පේනුන් නැත්නම් මොකද කරන්න ඕන කියලා අහුවොත් යාට මයි කට හොඳ නැති නිසා මම මේක අරින්න නැතුව ඉන්නේ. තමන්ගේ ගෑණි ගැන බලන් ඉවරයි. ආනපාන සක්මන් කරනවා වම දකුණේ තියෙන. ඒකයි මම කියන්නේ මූල කර්මත්තන. මූලික උපදේශ පන්තියේ බොහොම සරල වුණාට ඒක අදහනවා නම් කොච්චර ගැළවුමක් අපි ගලවලා දානවද කියලා. මූලික දෙයට මූලික දේ දෙන්න. ඒකයි මේ පරිපාලනය කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක්මි. පරියංක භාවනාව ආරම්භයේදී මම දැන් මෙතන ලෙස මෙනෙහි කරමින් ස්වල්ප මොහොතකින් ආස්වාස ප්‍රස්වාස කෙරේ සිත යොමු කරමි. ආස්වාස ප්‍රස්වාසයේ විටක පපු ප්‍රදේශයේද විටක නාස්පුඩු මතද දැනේ. මෙසේ ආස්වාස ප්‍රස්වාසයේ මෙනෙහි කරන විට සිත නිතරම බාහිර ශබ්ද කෙරේද නොයෙකුත් සිතුවිලි කෙරේද යොමු වේ. එවිට සිතුවිල්ලක් පැමිණියා ශබ්දයක් ඇසුණා යයි මෙනෙහි කරමි. නැවතත් ආස්වාස ප්‍රස්වාසයේ කෙරේ සිත යොමු කරමි. ආස්වාස ප්‍රස්වාසයේ කෙරේ සිත යොමු වී ඇති අතර වාරයේම සිත වෙනත් ශබ්ද සිතුවිලි කෙරෙහි යොමු වී ඇති බව දැනේ. මේ සියලු දේ කෙරෙහි සිත එකවර යොමු වී සිතේ චංචල බවක් නිතරම පවතිනසේ වැටහි. එය හඳුනාගෙන භාවනාව කෙරෙහි සිත යොමු කිරීමට උත්සාහ කරමි. සක්මන් භාවනාවේදී මම පාදයේ එසෙවිමි මම පාදයේ තැබුවෙමි ලෙස නිරීක්ෂණය කළෙමි. පාද වෙන වෙනම වම දකුණ ලෙස වටහා ගතිමි. මෙසේ පියවර 10ක් පමණ එක දිගට කරගෙන යාමට හැකිවිය. විටින් විට බාහිර ශබ්ද පුද්ගලයන් දැකීම සහ සිතුවිලි නිසා සිත විසිරී ගියද ඒ වහා හඳුනාගෙන නැවත සක්මන කෙරෙහි සිත යොමු කළෙමි. මාහට අනුකම්පාවෙන් අවවාද ලබා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිර්වාණ සුවය අත්වේවා. සක්මන පරියංක පිළිබඳව විස්තර කරනකොට ඒ විස්තර අනුව පේන්නේ Tamante වගේ අරමුණු ගොඩාක් රාශි රාශි පේනවා. අරමුණක් තියෙනවා නම් මිනී නොකර මේ ටිකට එන්න පටන් අරගත්තට පස්සේ ඉඳ දීලා බලාගෙන ඉන්න. තැක තියෙනවා නම් තැක දුරු කිරීම සඳහා ආනාපානෙත් එක්කත් ඇසුරු තියාගන්න. තැක නැත්තම් ඔය එන්න පටන් ගත්තට පස්සේ නිකන් තුවාලකින් සැරව ඇදිලා ඉන්න ගාපස්සේ සීයටම එන්න දෙන එකයි කරන්නේ. ඒතර තමන් මිනේ කරන්න බෑ බැරි තරම් සීක්‍රෙන් එන්න පටන් ගන්නවා. එතකොට ඇත් බැල්මේ තියාගෙන ඉන්න ආස්වාස් ප්‍රස්වාසයේ මේ එන දෙයට එන්නලු. ඒක ලොකු මේ සෙල්ලක්කාරකමක් වෙනවා. සක්මනේ ඉන්නකොට ඒක එච්චරම වෙන්නේ නැහැ මොකද ඇද්ද කරලා තියෙන නිසා කෙසේ නමුත් සක්මනේදී සක්මනට හුරු වෙනකම් මෙනෙහි කරමින් වේගය අල්ල ගන්නකම් මෙනෙහි කරමින් ගිහිල්ලා සක්මනට අනායාසයෙන් වෙන්න දෙන එක තමයි සක්මන මෝරවා ගන්න කරන්න තියෙන වැඩේ. සක්මන්ට සක්මන් කරන්න දෙන්න අරන. ඒකට කියන්නේ අපි භාෂාවෙන් gediy පිටින් සක්මන් කරනවා. Taman taman දිහාම බලන්නේ. මෙනි කරත් එකයි නැත්ත් එකයි. ඒ අනායාස ගතිය මතු කරගන්න පුළුවන් නම් සක්මනේ මේ විපස්සනාට බොහොම කිට්ටුයි. පරියංකේදිත් අර වගේ ගොජේ එන්න පටන් ගත්තා නම් මෙනෙහි කිරීම පැත්තක දාලා මේක දිහා ඒකට ඔක්කොටම එන්න අරින්න සැකයක් ආවොත් දැනගැනීම සඳහා විතරක් ඇස් බැල්ම තියානින්න ආස්වාද ප්‍රසවාස නැත්තම් මූල කර්මස්ථානේ. මේ දෙක තමයි මතක් කරන් තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පෙර දිනේ නිවන් දැකීමට ඇති එකම මාර්ගය පිළිබඳව ප්‍රශ්නය යොමු කළේ මා විසිනි. මා මේ දින දෙකමාර තුල ලද භාවනා අධ්‍යක්ීම මෙසේ සටහන් තබමි. සක්මන් භාවනාව සක්මන් භාවනාව මා ප්‍රථම වරට මෙම වැඩසටහනේදී කළෙමි. මා මූල කර්මස්ථානයේ ලෙස දකුණු පාදයේ සහ වම් පාදයේ දෙස සිත යොමු කළෙමි. පසුව වම් පාදයේ ඉස්සීම දකුණු පාදයේ බිම තැබීම ලෙස මෙනෙහි කළෙමි. ඉන්පසුව පාද හුවමාරුවේදී මාංශ පේශීවල පිම්බීම හැකිලිම කකුලේ යටිපතුලට ස්පර්ශ වන දෑ යන්න සූක්ෂම ලෙස තේරුම් ගන්නට උත්සාහ කළෙමි. මෙලෙස ලනුපැදුර අවසානයේ තෙක් පියවර එක දිගටම තැබීමට මාහට දැන් හැකිය. එසේම භවනා නොකරන අවස්ථාවලදී කරන ක්‍රියාව පිළිබඳ ඉබේම සිහියට නැගේ. උදාහරණ ආහාර ගැනීමේදී පඩිපෙළ නැගීමේදී බැසීමේදී වරින් වර සිත ඒ සඳහා පමණක් නැඹුරු වීමක් දක්නට ඇත. පරියංක භාවනාව ආනාපාන සති භාවනාව මා මීට ඉහත තීන පුහුණු කිරීමට තැත් කළද අද දිනේ පමණක් සාර්ථකව නාස්පුඩු හරහා හුස්ම ඇතුළට ඒම සහ පිටතට යාම විනාඩි 10ක් පමණ බලා සිටියෙමි. එතනින් පසු හුස්ම කෙටිද දිගද වැනි දීර්ඝ විස්තර සඳහා සිත යොමු කිරීමට යාමේදී අධික නිදි මතක් දැනේ. නමුත් කිසිම සිතුවිල්ලක් අරමුණු නොකොට විනාඩි 10ක් පමණ සමාධි තත්වයේ සිටිය හැක. මා මේ වැඩසටහනට ඒමට පෙර සිටම මාගේ සිතට එන සිතුවිලි විශ්ලේෂණය කිරීම පුරුද්දක් කරගෙන සිටියෙමි. තරහ ගැනීම සිතුවිලි සිතුවිලි බීජය ලෝභය හෝ මෝහය ලෙස හඳුනා ගැනීම. එලෙස සිටීමේදී මාහට නිදිමත නොදැනෙන නිසා ආනාපාන සති භාවනාව භාවනාවට වඩා එම ක්‍රමයට ප්‍රියතාවයක් දක්වමි. මේ හේතුව නිසාවෙන් මා ඊයේ දිනේදී ඔබ වහන්සේගෙන් නිවන් දැකීමට ඇති එකම මාර්ගය ආනාපාන සති භාවනාවද යන්න විමසුවේ. මාගේ වරදක් ඇතොත් සමාවදී කරුණාවෙන් පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ පතනා නිවන් ඉක්ම ඔබ වහන්සේ පතනා නිවන් ඉක්මනින්ම අවබෝධ වේවා. තමන්ගේ භාවනාවේදී මූල කර්මත්තානට දාහන්න ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නේ සහ ප්‍රශ්නේ අහපු ප්‍රශ්නයයි උතන තියෙන්නේ. ඒ නිසා තමන්ට ඒක සාර්ථක වුණා නම් ඒක මතක තියාගන්න මේ කර්මස්ථානයක් ඇතුව භාවනා කරන එක ඒක රූප කර්මස්ථානයක් ඇතුව කරන භාවනාව එන්න එන්න අත්දැකීම එකතු වෙන එකක්. අපි වෙන ඕන තැනක දාලා භාවනා කරන්න පුළුවන් නමුත් ඒකේ මේ තේමාවක් නැහැ. ඒ නිසා මේ අත්දැකීම් මේ වැල්ලේ ඇඳපු වැල්ලේ හදපු මාලිගාවක් වගේ වැල්ලේ ලියපු අකුරු වගේ මැකිලා යනවා. රූප කර්මස්ථානක් එක්ක යනකොට ආනපානේ කහිනකොට කොහොමද වහිනකොට කොහොමද ආලෝක පේනකොට කොහොමද සියුම් වෙනකොට කොහොමද ගොරෝසු වෙනකොට කොහොමද බාධා සහිතව කොහොමද කියලා ඔක්කොම හරහා ආනපානේ තේමාව තියෙනවා. ඒක නිසා ඒ හිතවිලි දිහා බලන එකත් ප්‍රතික්ෂේප කරන්න බෑ. සමහරු ඒකම භාවනාවක් කරනවා. අතීතයේ මේකේ අත්දැකීම් එකතුවක් තියෙනවා. ගණන ගතන ගාන්න ගන්න ගතියක් තියෙන නිසා මේ ක්‍රමය නිකන් සරල ක්‍රමයක් පේන්නේ බාලාංශ පන්තිය වගේ නමුත් ඒක බුදුම විතර ගැම්ම ආරම් දෙනවා ඒ නිසා මගේ පුද්ගලික මන අපේ වගේ රූප කර්මස්ථානයක් මුල් කරගෙන යන ගමන තමයි දීර්ඝ කියන්නේ ඉස්තර tempatuක් වගේ ඒක කරන්න පුළුවන් නම් මේකමද නිවන් මාර්ගය ආදි වශයෙන් කියලා කෙනෙහිලි පැත්තක තියලා ඒ පුළුවන්කම වාසියට අරගෙන කරන ගියොත් කවදා හරි මුගක් සතුටෙන්න පුළුවන් තැනකට එනවා කියන එක තමයි මගේ අදහස. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සතිය වඩමි. ආස්වාස හා ප්‍රස්වාස පිළිබඳ සතිය දියුණු වෙමින් පවතී. ඊතා ඉක්මනින් ආනාපානය සිවුම් වී නොදැනෙන මට්ටමට ආසන්න උවද කෙදිනකවත් නොදැනී නොමැත. එම අත්දැකීම ලැබීමට කුතුහලයක් ඇත. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. බෙල්ලේ රිදුම් උස්සන්න වන බවද ප්‍රකාශ කරමි. සක්මන් භාවනාව සුන්දර අත්දැකීමක් බවට පත්ව ඇත. මම ඔසවනවා, යවනවා, තබනවා යනුවෙන් සක්මනෙහි යෙදෙමි. යලි දකුණු වම යනුවෙන්ද සක්මන් කරමි. දකුණු පාය පොළව ස්පර්ශ කරන විටම වම් පායේ ඇඟිලි වලින් පොළව තද කරමින් එය ඉහළට ඔසවනු දකිමි. දකුණෙහි විලුඹ සහ වමෙහි ඇඟිලි තුඩු එක්වරම වාගේ ක්‍රියාත්මක වන බව දකිමි. සක්මනේහි සතිය දියුණු මට්ටමක පවතී. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවේ දියුණුව සඳහා උපදෙස් දෙනු මැනවි. ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ආ මේක අර මේ ආනපානේ සම්පූර්ණයෙන්ම නතර වීමක් ගැන අහන තියෙන එක නම් ෂුවර් එකට වෙනා මරණයට පස්සේ. ඉතින් මට ඒක කරලා දෙන්න විදියක් නැහැ. මොකද මේ මේ පරාජික වලට අහු වෙනවා. ඒව නැත්තම් මරණ එක නම් මරණයට පස්සේ 100ක් ඇත්තෙම නැත්තන්ට යනවා. කිව්ව විශ්වාස කරන්න නැහැ ඔයගොල්ලෝ ඒක නම් 100ක්ම ඇත්තයි. ඉතින් අර කිට්ටු කරන කොටයි ඔය ප්‍රශ්න තියෙන්නේ. සම්පූර්ණ නැති වුණාම කිසිම ප්‍රශ්නයක්වත් නැහැ. තියෙන කොට ප්‍රශ්න නැහැ. ඕක අර තියෙනක නැති වෙක නැනකොට තමයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් මේ ඉක්මන් කරන්න හදන්න යන්න එපා. මේ විදිහට දිගට කරන්න ගොරෝසු අවස්ථාවයි සිව්ම අවස්ථාවයි දෙකම ආනාපානීය අවස්ථා දෙකක් විදිහට සලකන්න. ළඟ තියෙන අවස්ථාව, දුර තියෙන අවස්ථාව, ප්‍රිය අවස්ථාව, අප්‍රිය අවස්ථාව ඇතුලේ අවස්ථාව පිට අවස්ථාව කියලා මේකේ පේන්න පුළුවන් හැම පැතිකටක්ම බලන බලන යනකොට සර්වජන් වහන්සේගේ ඉගැන්වීම හැටියට මේ ආනාපාන ඇතුලේ මුළු ලෝකෙම තියෙනවා. ඒකට ආදරය කරනවා කියලා කියන්නේ මේ විශ්ව ඥානයකට කරන ආදරයක්. ඔය ජනල් කවුරු දෙක තුනක් විතර වැටලා තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන් අරනකම් ඇදහිල්ලෙන් භාවනා කරන්න ඕක පාර හරි. නමුත් අත්දැකීම් අධිකමයි තියෙන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ ඊයේ දින ප්‍රශ්නවලට දුන් පිළිතුරු සහ සවස ධර්මදේශනාවේ දුන් උපදේශ පර්යංක භාවනාවේදී බොහෝසේ ಉಪකාරී විය. ඉරියව්වේ ඇති වේදනාව කයට උරුම දෙයක් යයි අත්හල විට සහ බුද්ධ රත්නයට බුද්ධ රත්න ශක්තියට කැපකල විට වෙනදා කයේ ඇතිවන වේදනා කිසිවක් ඇති නොවිය. එසේ කිසිදු ඉරියව්වේ වෙනස් වීමක් නොකර පැයකට වැඩි වේලාවක් සිටිය හැකි විය. සෑම අවස්ථාවකදීම මට ආනාපානය මෙනෙහි කළ නොහැකි වුවද සිත පිටට ගියේද නැත. ඉරියව්වේම සිටියේය. විටින් විට පමණක් හුස්ම සිත ගියේය. එම සියල්ල එකතු වනවා මෙන් දැනෙන හිස් අවකාශය තුලම සිටීම ඊටා පහසු විය. ඇස්සැරීමට සිතුනේම නැත. හුස්ම දිගටම මෙනෙහි නොවුනද අවධානය ඇතිව පර්යංකේ අවකාශය යොමුව සිටීම ප්‍රමාණවත්ද? කරුණාවෙන් පහදා දෙන්න. පටන් ගන්න කෙනෙකුට හෝ කලබලයක කලමිච්ච වෙලාවක කයට හිත ගන්න පුළුවන් නම් ඉරියවට හිත ගන්න පුළුවන් එක ලොකුම ලොකු ජයග්‍රහණයක්. ඒ නිසා කවදාරි හිත අරගෙන ඊට පස්සේ අපිට ආනාපානයට ගියයි කියලා හිත. ඉතින් ආනාපානේ සම්පූර්ණයෙන්ම ගෙවෙනකම් බැලුවා පස්සේ කොයි වටට ගියත් අන්තිම ගෙටම තමයි ඉන්න තියෙන්නේ. ඒ නිසා මුලත් මැදත් අගත් තුනම තියෙන මේ ඉරියව්. නිසා ඉරියව්ව සාදර වෙනවා නම් ඒ යෝගාවචරයට තේනවා අපිට මේ ලැබිච්ච manussකය අරමුණක් කරගෙන කර්මස්ථානයක් කරගෙන ඒක පහන් කණුවක් කරගන්න පුළුවන් නම් අපි දැන්ටම නිවන් දැකලා ඉන්නේ. මේ බාහිරේ පතන තාකල් නැත්නම් මේක සැක කරන තාකල් කවදාකවත් අපිට ස්පාසුව සන්තුප්තියක් සම්පත්‍ති කරගතියක් එන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් බලන්න මේ ඉන්න ඉරියව්ව Tamange බුදුන් කරගන්න. ධර්මී කරගන්න, සංඝයා කරගන්න, සීලය කරගන්න. මොන ඉරියව්වේ තිබ්බත් ඉන්න ඉරියව්වේ හිත පවත්වා ගැනීම තමයි මේ කායානුපස්සනාව කියන්නේ කියලා දැනගෙන බලනකොට මේ ප්‍රශ්නේ ආනපන හිටියත් කයි. එහෙම නැත්නම් ඉන්න ඉරියව්ව දැනගත්තත් කයි. ඕක ඇතුළත හිස්තන දැක්කත් කයේ තියෙන්නේ. ඒ නිසා අර ලොකු රාමුවේ හිත පවත්වා ගන්න බෑනේ. එතකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් ඔක්කොම ඒකාග්‍ර වෙලා සියුම් තැන් වලට යනවා. නමුත් දඩ දැලි අරසාවක් සඳහා විශ්වාසයක් සඳහා තැකහැර ගැනීම සඳහා පුළුවන් තරම් කය කායනුපස්සනාව අරමුණක් කරගෙන සරණක් පිහිටක් කරගන්න පුළුවන් නම් අපි අනේ යන හැම තැනම දේවාලයක් කෝවිලක් පන්සලක් පූජනීය ස්ථානයක් කරගන්න පුළුවන්. ඒ නිසා ඔව් කියලා තමයි ගේ අහන්තිමට අහලා තියෙන ප්‍රශ්නට උත්තර දෙන්න තියෙන්නේ. ප්‍රශ්න ඉවරයි. අපි විනාඩි 50ක් අරගෙන තියෙනවා. ඉතින් කාට හරි වෙන අවස්ථානුකූලව සභාවට ඉදිරිපත් කරන්න ප්‍රශ්න තියෙනවා නම් අපි ඒකට පොරොත්තු වෙමු. එහෙම නැත්නම් අපි කාලය අරගන්න බලාපොරොත්තු වෙනවා සක්මන් භාවනාව සඳහා. එතකොට අපිට පැයකුත් විනාඩි 10ක් විතර කාලයක් තියෙනවා. ඊගාව පරියන්කේ සඳහා. ඉතින් අනුව වෙන ප්‍රශ්න තියෙනවද? ආ හොඳයි. මම අර විනාඩි 70ක් භාවනා කළා කිව්ව එකේ නම කතා කරන්නේ. දැන් ඒකෙදි හිත හුස්ම රැල්ල ඉහළ පහළ යනවට පමණයි සිදු වුනේ. ඒක හිත කොහෙටවත් පිටතට ගියේ නැහැ. තාමත්ම සුළු මොහොතක් ගියේ. ඉතින් ඒකාකාරීව පැයකටත් වැඩි ප්‍රමාණයක් ඉන්නකොට මට හිතුණා මේක වෙනස් කරන්න ඕන කියලා එදා අපි අර චිත්‍රපටිය බැලුවා. ඒකේදී වුණ මේ 35 කුණුප පිළිබඳ සිහි කළා. ඒ සිහි කරනකොට ඒක ගැන මට සැකයක් හිතුණා මම මේ යන ගමන වේගවත් වැඩිද කියලා මම ඒකෙන් මිදිලා කියලා නැවත භාවනාවට සමවැදුනා. ඒකෙදි ඒ ඒකාකාරී බව විතරයි මට දැනුනේ. එතකොට අර මං වැරදි සිතවිල්ලකද ගියේ කුණප පිළිබඳ සිතවිල්ල වැරදි වැරදිද එහෙම කරපු පිළිබඳ තොරතුරක් දැනගන්න කැමතියි. අපි මේ ලෝකේ කරන හැම දෙයක්ම වැරදි, සිදුවෙන හැම දෙයක්ම හරි. සිදුවෙන දෙයට සිද්ධ වෙන දෙයක් නැතුව ඇඟිලි ගැහුවොත් ඒකට සංස්කාර කියලා කියනවා. සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. අපිට වෙලා තියෙන්නේ මේ වෙන දෙයකට වෙන්නැල්ලා ඉන්න බෑ. ඒක නිසා මේ මුළු ප්‍රයත්නෙම කරන්නේ දෙන්න පුළුවන් තරම් සැප දීලා කයට හොල්ලන්න නැතුව නිකන් හිටපන් කියලා උගන්නන්නට මේ හදන්නේ. කතා නොකර හිතලමත්ලා කතා කරන්නේ නැතුව ඒක නතර කරන්නේ. හිතාමත හිතන්න නැතුව ඉන්න. ඉතින් ඒතියෙදී අපි චිත්‍රපටිය බලන්න ඕන කියලා අනමනක මොන දේ හිතුවත් පෑදීදියට බොරදී එක්ුණා. අනාකූල ප්‍රවාහය ආකූල කරා. එහෙම චිත්‍රපටිය බලන්න ඕන කිව්වේ නැත්නම් උතන මමෙක් නැහැනේ. සිද්ධ වෙන දේනේ තියෙන්නේ. මම යන්නේ ඒකට පාළුව. එයා මොකක් හරි කොට පෙරක දොරුමක් ගෙනත් ඇවිල්ලා දාලා කියනවා. ඔයිට වැඩි ඕනේ අර මේක කරමු මේක කරමු කියලා ගෙනත් දානකොට අපිට අඳුර ගන්න බැරි වුණොත් මෙයා මේ ඛණ්ඩයි හදන්නේ මගේ භාවනාව කියලා. ඒ කරන යෝජනාව ස්ථිර කරන ගමන්ම මං අහුවෙලා ඉවරයි. එයාට ස්ථිර කරන්න දු කරන්න බෑ. එයා ඇවිල්ලා යෝජනා කරන යෝජනා ස්ථිර කරනවා කියන්නේ මම චේතනාවාදී හා කියනවා. ඊට පස්සේ ඔක්කොටම කියන්නේ. ඒක නිසා පුළුවන් නම් උත්සාහ කරන්න කිසිම චේතනාවක් පහළ කරගන්න නැතුව මේ කය හොඳට තැම්පත් කරලා ඒක දිහා වෙත බලහනින්න පේන දේ බලනවා එච්චරයි. ඒක මේ ඒකේ තියෙන ගැඹුර මෙත්ෙකයි කියන්න බෑ. අපි මෙතෙක්කල් විඳවලා තියෙනවනේ විඳවලා තියෙන්නේ මේ හිතාමතා කරපු දෙයට තමයි. වෙච්ච දෙයක් කවදාකවත් කෙලස් වෙන්නේ නැහැ. වෙච්ච දෙයක් කවදාකවත් සංස්කාර වෙන්නේ නැහැ. වෙච්ච දෙයක් කවදාකවත් කර්ම රැස් වෙන්නේ නැහැ. අනිත්‍යත් නැහැ දුකත් නැහැ. ඒ නිසා ගස්කල් වලට කර්ම නැහැ. ඒක කිසිම දෙයක් හිතන්නේ නැහැ නේ සයිවත් ජීවත් වෙනවා බෝ කරනවා ඌට වැත්තට හැඩ ගැහෙන ඔක්කොම තියෙනවා නෝ කර්ම නැහැ මොකද කවදාකවත් හිතන්නේ නැහැ ඒ නිසා දුර්ජනාසි සඳහන් කරන මේ කැළේ තරම් වටින පද්ධතියක් මට පේන මුළු පද්ධතිය අතර ඇත්තෙම නැහැ අහ කියන වතුර ටික රඟ ගන්නවා ආලෝකේ උරා ගන්නවා හුලන් ටික අර ගන්නවා නොමිලේ තියෙන දේවල් ඒකල මනුස්සයට උන ඔක්කොම හදලා දෙනවා කිසිම චේතනාවක් පහළ කරන්නේ ගහ කපන්න ඒ ගහේම අත්තක් කපලා ඉන්නලා පොරොට මිටක් ගහලා වැඩ කරන මිනිස්සයාටත් ගහ හේවන දෙනවා. තමන්ම කපන්න තමන්ගේම අත්තක් කපලා පොරොමිට ගහලා කපන මිනිහටත් ගහ හේවන දෙනවා. මොකද චේතනා නැහැ. අපි මේ විඳවන හරියක් විඳවන්නේ අපි මේ චේතනා කරන්න නිසා. ඒ නිසා අපිට කවදාකවත් බෑ චේතනා නොකර ඉන්න. ඒක තමයි අපි මේ විඳවන්න හේතුව. ඒක කිව්වහම ගොඩනට බය හිතෙනවා. නමුත් ඔක ලොක්කම කොයිලාවෙත් අහලා තිනවා සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා. ඒක කියලා තියෙනවා දන්න. සංස්කාර කියලා කියන්නේ චේතනා කෙලෙස්. හැම චේතනාවක්ම කෙලෙස්. ඒ උගදිනුට අමාරු මේ කුසල චේතනා තේරුම් අරගන්න කුසල චේතනාත් සංසාරේ වඩනවා. අකුසල කර්මත් සංසාරේ වඩනවා. පුළුවන් ද කර්ම නොවි ජීවත් වෙන්න. එහෙනම් චේතනා නැතුව ජීවත් වෙන්න. ඉතින් එහෙම කියනකොට වැටහෙනවා. එතකොට හිතෙන්නේ කුණප්ප බලන්න ගත්ත චේතනාව හොඳ එකක් කියලා නරකක් කියලා. නරකක්. හොඳයි කියලාද හිතෙන්නේ නරකයි කියලාද? චේතනාවක් නම් ආය හොදලා ගන්න දෙයක් නැහැ. චේතනා කියලා කියන්නේ කොයි වෙලාවෙත් නරක දෙයක්. නමුත් බලන්න කොයි වෙලාවෙද අපි චේතනා විරහිතව ඉන්නේ කියලා එක චිත්තක්ෂණයක් දවසක ඉන්නවද කියලා. මට තේරුමක් නැතුව ස්වාමීන් වහන්සේ අර මම එකම ඉරියව්වේ මෙහෙටේ නිසා නෑ නෑ ඔය කොටු වෙන වෙලාවේ කතා කරන්නේ මම අහන්නේ අපි එදිනදා ජීවිතේ ගත කරද්දී කොයි මොහොතේද චේතන නැතුව ඉන්නේ කියලා බලන්න කොච්චරක් කර්ම රැස් වෙනවද කියලා බලන්න දැවතන අහුවෙලා තියෙන නිසා අපිට කීයගේ මේ පැය ගාණක් භාවනා කරලා චේතන නැතුව ඉන්නකොට ඒක චේතනාවක් ආවා. එහෙම නෙවෙයිනේ gedara වැඩ කරනකොට බලන්න. දහසකුත් එකක් චේතනා පිටුවල ඉඳද්දී කොහෙන් කෙලවරක් හොයන්නද? දැන් මෙතන අඩිය පොඩ්ඩක් පෑදුනානේ පැයක් විතර ඉන්නකොට චේතනා මොකුත් නැතුව යනකොට ඉබේම හිතගෙනෝ නිකන් ඉන්නට වැඩිය හොඳයි චිත්‍රපටි බලපන් කියලා. එතකොට නම් අපිට කොටු කරලා අල්ලත හැකි. නමුත් මම කියන්නේ gedara දොරක ඉන්නකොට ඒ බුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා කොල්ලෙකුයි කෙල්ලෙකුයි ප්‍රේමවන්තියක් ඉදිරිපිට ප්‍රේමවන්තයෙක් ඉන්නකොට පාක් එකක කොහොමද චේතනා පහළ වෙන හැටි? ඉවර කරන්න පුළුවන් වෙයි කියලා හිතන සංසාරයක් ගෙවලා. කවුරු පෙන්කල්ල තියෙනවනේ. සාටොක්කත් ඒක නෑ කියන්න බෑනේ. කොහොමද පහළ වෙන්නේ? මනින්ද ගිරන්න පුළුවන් ද ටොංගාණෙන් හරි දුසිංගණන් වලින් හරි. මේ මුළු ප්‍රයත්නෙම කරන්නේ මේක පොඩ්ඩක් අඩු කරන්නනේ පොඩ්ඩක් වේගය අඩු කරන්නේ සමහරකට ඒක සමහරට වේගය අඩු කරලා සෑහෙන දුරට මේක අඩු කරගෙන යන්න පුළුවන් එතකොට හිත පුදුම බයවිල්ල බය වෙන මොනවා හරි කරපන් මොනවා හරි කරපන් කියලා තීන් කොට බෙරක දොරකන් දෙනවා පුළුවන් දේ වෙලාවේ ඇහුණට නෑ වුණා වගේ ඉන්න පුළුවන් දේ වෙලාවට දැක්කට නොදැක්කා වගේ ඉන්න පුළුවන් දේ වෙලාවට ඥාන චුරන් මෝඩෙක් වගේ ඉන්න කියන එක නේ බුදුහාමුදුරන්ගේ උපදේශේ ඒකෙන් දැනගන්න ඕනේ අපි ගහ බැන ගන්නකොට වෙන කවුරුත් එක්ක සම්බන්ධ කරනකොට කොහොමද හිතවිලේ නැහැටි දාන්න. කොහොමද චේතනায় නැහැටි දාන්න. මේ සේරටම ගෙවන්න එපායි. ඔක්කොම කර්ම වෙනවනේ. ඒක නිසා භාවනා කරන්න එපා. මේ ඉඳගෙන ඉන්න පැයේ අපි කයෙන් ක්‍රියා නොකර දින නිසා වචන කතා නොකර නිසා කොච්චර වෙන්න තියෙන අකුසල රාශියක් මැකෙනවද කියලා හිතන්න. හිතනම් තව කමන්නේ හිත තාම කීකර වෙලා නැහැ. එහෙම නොවි අවි අවිද්දනා. එහෙම නොවි අපි ආවට ගියට කතා කරා නම් ඔය පැය ඇතුළත එකතු වෙන කාය කර්ම වචී කර්ම වල තොංගාන කොච්චරද? භාවනා පැත්තක තියලා. ඉතින් ඒක නිසා හරි අමාරුයි. මොකද ඒ නිසා මතක තියාගන්න කවුරක්වත් අවසන් දෙපා. කාටවත් චේතනා පහළ වෙන්න දෙන්නත් එපා. තමනුත් උවමනා චේතනා පහළ කරන්නත් එපා. පහළ වෙනවනම් ඒක පුළුවන්තරම් නතර වෙන විදිහට කටයුතු කරන්න ගියොත් මේ පුරුදු කරන්න ගිය කාලේ තරම්ම නයන්නේ නමුත් සෑහෙන කාලයක් යනවා. ඒ වගේ තැනකට එන්න. එතකොට අපි කොන් වෙලා ඉවරයි සමාජයේ. සමාජය අපිව ගණන් ගන්න එතකොට නෝන්ජලෙක් විදියට, බීතිඇලියෙක් විදියට ඒ මොකද සමාජයේ වැඩිම චේතනා පහර කරන එකනේ. ඉතින් ඒක නිසා වෙනස කියනවා පටන් ගන්නකොටම කැලයක් හොයලා තියාගනින්. රුක්ක මූලයක් හොයාගනින්. ශූන්‍යාකාරයක් හොයාගෙන පටන් ගන්න එක නේ. එතකොට මිනිස්සු ඔබ කොහොමඩත් කන්ඩෙම් කරලා දාන. හොඳයි අපි එමනම් මෙතනින් අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා. පැයක විතර සක්මනේ පස්සේ නැවත රැස් වෙනවා. සම්බන්ධ වෙන සීළු දෙනාටම තෙරුවන් සරණයි.